මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙයි. පින්නතනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න සූදානම් වෙන පිරිසකට ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දෙනවා නම් යම් කෙනෙක් ඒ කාරණාව තමයි මේ ශාසනයේ ධර්ම දානය කියලා කියන්නේ. බණ අහන්න කැමති අයට බණ අහන්න අවස්ථාව හදලා දෙනවා. එතකොට මේ ලෝකේ තවත් පින්නතුනි ඕන තරම් දානමය පින්කම් තියෙනවා. ඒ හැම දානයකටම වඩා මහත්ඵල මහානිසංසදායක වූ එකම දාණය මේ ධර්ම දාණයයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ වරක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් දේශනා කොට වදාළා. හැම දානයක්ම අභිභවනය කරනවා මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. සබ්බ දානං ධම්ම දානං ජිනාති. අනික් දානවලට වඩා ධර්ම දානයේ මේ තරම් උතුම් වෙන්නේ මොන හේතුවක් නිසාද? පින්නතුනි අන්‍ය වූ දාන පිළිබඳව අපි කල්පනා කරලා බැලුවොත් ඒ අන්‍ය වූ සියලු දාන මොනවද කියලාවත් අපි දන්නේ හැම දානයක් ගැනම දන්නේ අපි දාන ගැන බොහොම ටිකයි දන්නේ. ඒ අතර ආහාර පාන දාන. බඩගින්නේ ඉන්න පිරිසකට ආහාර දුන්නහම ඒගොල්ලන්ගේ බඩගින්න නැතුව යනවා. නමුත් ඒගොල්ලන්ට ඊට වඩා සිද්ධ වෙන වෙනත් ලෝකෝත්තර යහපත තියෙනවද? එහෙම යහපත තියෙනවා. වෙනත් ලෞකික යහපතකුත් නැහැ. බඩගින්න විතරක් නිමිලා ගිහිල්ලා තියෙනවා. පිපාසයෙන් ඉන්න අයට පැන් දුන්නහම පිපාසාව සංසිඳෙනවා. ඉඩ කඩන්, ගෙවල් දොරවල් නැති අයට ඉඩම් ගෙවල් දුන්නහම ඒ අවශ්‍යතා ටික සම්පූර්ණ වෙනවා. මේ විදිහට ලෞකික අවශ්‍යතා කොහොම සම්පූර්ණ කරලා දුන්නත් රන් විදි මුතු මැණික් ලැබලා දුන්නත් ඒ ඒ අවශ්‍යතා ටික විතරයි සම්පූර්ණ වෙන්නේ. නමුත් ධර්මයේ දේශනා කරවහම බණ අහන පිරිස මනාව ධර්ම ශ්‍රවණය කළොත් ඒ අය කල්පනා කරනවා ධර්මයට අනුව තවම තෙරුවන් සරණ ගිහිල්ලා නැත්තම් තිසරණෙහි මනාව පිහිටලා නැත්තම් මම උතුම් තෙරුවන් සරණ යන එක වටිනවා. ඒ හින්දා මං තෙරුවන් සරණ යන්න ඕනේ කියලා කල්පනා කරනවා. තවම පන්සිල් ආරක්ෂා කරන්නේ නැති අය මමත් උතුම් පන්සිල් ආරක්ෂා කරන්න ඕන කියලා ඒ කාරණාවට යෙදෙනවා. තාම අටසිල් සමාදන් වෙන්නේ නැත්නම් මේ සීලය මේ තරම් ආනිසංස නිසා අපි සිල් සමාදන් වෙන්න ඕන කියලා කල්පනා කරනවා. දම්පෙන් දෙන්නේ නැති අය දානී ආනිසංස දැනගත්තහම දන් දෙන්න යොමු වෙනවා. මව්පියන්ට සලකපු නැති අය දේශනාවක් ශ්‍රවණය කරනකොට මව්පියන්ගේ අගය වටහා ගත්තොත් මව්පියන්ට සලකන්න තීරණය කරනවා. තවම භාවනා කරන්නේ නැති අය භාවනාවට යොමු වෙනවා. හැමදාම බණ අහන්නේ නැති අය හැමදාම බණ අහන්න යොමු වෙනවා. නිවැරදිව තුනුරුවන් වෙන්නේ නැති අය නිවැරදිව තුනුරුවන් වන්දනා කරනවා. මේ හැම කටයුත්තකින්ම සංසාර ජීවිතේ සුවපත් කරගන්නේ අසීමාන්තික පිං සිද්ධ වෙනවා. එතකොට මනාව ධර්මයේ දානය කරවහම සත්පුරුෂ ශ්‍රද්ධාවන්ත ඥානවන්තයන්ට තමන්ගේ ජීවිතයේ දිනන්න බොහෝ කරුණු ඉගෙන ගන්න පුළුවන්. ඒ මත ක්‍රියාකාරී වෙලා සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් පවා මිදෙන්න පුළුවන්. ආන් එහෙම මග කියලා දෙන නිසා ධර්ම දානයේ සියලු දානයන් අභිභවනය කරනවා. මේ සූදානම් වෙන්නේ විහාරස්ථානයේ රැස්වෙන මේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දෙන්නත් ලංකා වාසී ලෝක වාසී සද්ධර්මයට කැමති මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට උතුම් නිවන් දොර විවෘත කරන්නත් නිවන් දක්නා ಜಾති දක්වා ලෞකික ජීවිත සුවපත් කරවන්න මඟ කියලා දෙන්නත් ඒ සියලු දෙනාටම ධර්මයේ දානය කරවන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ උතුම් ධර්ම දානමය පින්කමෙන් රැස් වෙන මහානුභාව සම්පන්න කුසලයේ අද පින්කමේ දායකත්වයේ දරන සත්පුරුෂ පිරිසට මනාව සද්ධර්ම ශ්‍රවණී කරන මේ සත්පුරුෂ පින්නතුන්ට සද්ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වීමෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම මේ කුසල ශක්තිය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතනි අද මේ සත්පුරුෂ පිරිසට ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මම මාතෘකාව කරගන්න කල්පනා කළේ අපේ ජාතක පාළියේ සඳහන් වන මහා ධර්මපාල ජාතක කතාව. ඇසුරු කරගෙන ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරා. වෙනතනේ මහා ධර්මපාල ජාතකය. අපේ බුදුරජාණන් වහන්සේ ඉස්සරලාම කිඹුල් වතට වැඩම කරපු අවස්ථාව. ඒ අවස්ථාවේ තමයි තමන් වහන්සේගේ පිය මහරජාණන් අරමුණු කරගෙන මේ ජාතක කතාව දේශනා කොට වදාළා. භාග්‍යතුන් වහන්සේ ඉස්සරලාම කිඹුල් වතට වැඩම කරන භාග්‍යතුන් වහන්සේ පිඬු සිඟා වැඩියා. සුද්ධෝදන මහරජුරවන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ ගෙපිලි වලින් පින්ඩ පාති වඩිනවා කියලා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච මහරජුරු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අපේ වංශේ කවදාවත් මේ විදිහට හිඟා යන ස්වභාවයක් තිබුණේ නැහැ. ඒ රජමාලිගාවේ ආහාර පාන හිඟයි කියලා හිතුවද? අපේ වංශේ මෙහෙම පුරුද්දක් නැහැ කියලා සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ මහරජුරවන්ට දුන්න පිළිතුර මොකද්ද? මහරජතුමනි ඒක ඔබේ වංශය. නමුත් මගේ වංශයේ සිරිත මේකයි. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේගේ වංශය මොකක්ද? පුතුම් වූ බුද්ධ වංශය. භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කළා. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉඳලා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට එනකම් මේ සියලුම බුදුරජාණන් වහන්සේලා පිඬිසිඟා වැඩි. ඊට අමතරව දීපංකර භාග්‍යතුන් වහන්සේට කලින් තව ලක්ෂ ගණන් කෝටි ගණන් බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. ඒ සියලුම බුදුරජාණන් වහන්සේලා පිනිසිඟා වැඩියා. මගේ වංශයේ අති උතුම් වූ බුදුරජාණන් වහන්සේලාගේ සම්ප්‍රදාය මමත් ඒ විදිහටම පවත්වනවා. ඔබේ වංශයේට ඒක ලැජ්ජා සහගත වුණාට මගේ වංශයේට ඒක ලැජ්ජා සහගත ක්‍රියාවක් නෙවෙයි කියලා. පින්නතුනේ ප්‍රකාශයේ ඇතුළේ අපිට නොපෙනෙන මහ පුදුම ගැඹුරක් තියෙනවා. ඇයි පිඬුසිඟා වඩින එක සිඟා යෑමනේ. බුද්ධ වංශයේට ඒක අගෞරවයක් නෙමෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මෙතන තියෙන්නේ මහා කරුණාව. ඒ මහා කරුණාව නිසා පිළිසිඟා වැඩි. නැත්තම් භාග්‍යතුන් වහන්සේට ගයක් ගයක් ගානේ වැඩම කරමින් දානි හොයාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. දෙවියෝ බ්‍රහ්මයෝ නිරන්තරයෙන් සූදානම් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේට දිව්‍යමය ආහාර පාන පූජා කරන්න. එහෙම සූදානම් වෙලා ඉන්නකොට ඒ කාරණාවට ඉඩ නොතිය. ඇයි එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ ගයක් ගයක් ගානේ පින්ඳ පාතේ වඩින්නේ? මෙතන තියෙන්නේ කළ ගුණ සැලකීම. යම් දවසක තීරණය කළාද ලෞතර බුද්ධත්වයටපත් වෙනවා කියලා. ඒ අදහස් දිනෙන් දින දිනෙන් දින දියුණුවෙන් දියුණුවටපත් කර ගැනීමෙන් ඇවිල්ලා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ ලැබුවද එදා තීරණය කළා ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් දස පාරමී සම්පූර්ණ කරන්න ඕනේ කියලා. මේ පාරමිතා පුරණ කාලේ උන්වහන්සේට මේ පාරමිතා සම්පූර්ණ කරගන්න කොයි තරම්නම් පිරිසක් උදව් කළාද? සහයෝගය දුන්නා. ආන්ගේ උදව් කරපු සහයෝගය දුන්න අයත් ඇතුළුව අන් සියලු දෙනාට උපකාර පිණිසයි මේ පිළිසිඳා වඩින්. මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් පාරමිතා පූර්ණේ කාල කරන කාලයේ උන්වහන්සේට උපකාර කෙරෙමු. ඒ ශ්‍රේෂ්ඨ සත්පුරුෂයන්ට කළගුණ දක්වන්නයි පින්දපාතේ වඩින්නේ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලය අවුරුදු 45ක් වාගේ බොහොම කෙටි කාලයක්. මේ අවුරුදු 45ක් වගේ කෙටි කාල සීමාවක් තුළ මහා කල්ප අසංඛ්‍ය හතරක් තිස්සේ හතරයි ලක්ෂ එකක් තිස්සේ උන්වහන්සේට උපකාර කරපු සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේට මුණ ගැහෙන්න ඇද්ද? ඒ සියලු දෙනාම මුණ ගැහුනේ නැහැ. මේ කෙටි කාලයේ තුල සුළු පිරිසයි මුණ ගැහුනේ. අන් අය මුණ නොගැහිම භාග්‍යතුන් වහන්සේ පිරිනවම් කළා. එතකොට උන්වහන්සේගෙන් ඒ අයට පිහිටක් නොලැබෙනවද? ආන්ගේ කාරණාව හින්දා තමයි පිරිනිවන් පාන්න කලින් තීරණය කරන්නේ මම පිරිනිවන් පෑවත් මගේ ශරීර ධාතුවෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න ඕනේ කියලා. තව අවුරුදු 10 ගාන ඒ ධාතුන් වහන්සේලා ජීවමාන බුදුරජාණන් වහන්සේ නියෝජනය කරනවා. ඔය කාල සීමාව තුල උන්වහන්සේට මුල් කාලේ උපකාර කරපු සත්පුරුෂෝ මනුලව දෙව්ලොව පහළ වෙලා ਸਰවඥ ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන සුගතියට යන්න පාර හදාගන්න. ඒ අයට අවස්ථාව තියන්නයි ධාතුන් වහන්සේලා පවා ඉතුරු කළේ. එහෙනම් මේක මගේ වංශයේ සිරිත. මගේ වංශයේ සිරිත මේකයි කියලා කියන්නේ ලෝක සත්වයාට අනුකම්පා කරන එකම බුද්ධ වංශයේ සැබෑම යුතුයකමක් කෘතගුණ සැලකීමක් මේ භාග්‍යතුන් වහන්සේ කරා. නමුත් පිය මහරජුරු ආරාධනාවක් කළා ස්වාමීනි. එහෙමනම් ඊළඟ දවසේවත් රජමාලිගාවෙන් දාන වළඳන් දෝන කියලා. එදා බුදුරජාණන් වහන්සේත් එක්ක මොනතරම් භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩ හිටියද? 20000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. රජුරුවන්ගේ මාලිගාවට බානෙට වැඩම කළාට පස්සේ අතීත දිවිච්ච චාරිත්‍රවලට අනුව රජුරු බුදුරජාණන් වහන්සේ ඇතුළු 20000ක් මහා සංඝරත්නයට කැඳ සහ කැවිලි පූජා කළා. කැඳ සහ කැවිලි පූජා කරලා ඊළඟට දහවල් දන් පූජා කරන කාලයේ එනකන් විවේකීව තමයි ඉන්නේ. දහවල් දාණයට කලින් නිවසට වැඩම කරපු මේ ආර්යයන් වහන්සේලාට බුද්ධ ප්‍රමුඛව සලකපු හිත. අතීතයේ එහෙමයි පිළිතුරු. මහා සංඝයා දාන වේලාවට කලින් දන් පූජා කරන නිවෙස් වලට වඩින. නමුත් දානේ තාම පිළියෙල වෙනවා. දානේ පිළියෙල වෙන අතරතුර උන්වහන්සේලාට මේ වාගේ අතිරේක ආහාරයක් පිළිගන්න. දානි සකස් කරලා පිළිගන්න ඕන වෙලාව වෙනකන් අතිරේක ආහාර පූජා කරලා සදහවත් දායක කාරකාදී තමන්ට තියෙන දහම් ගැටලු බොහෝ වෙලාවට සාකච්ඡා කරලා විසඳගත්තා. සුද්ධෝදන මහරජුරුව බුදුරජාණන් වහන්සේට කැඳපත් ආදී පූජා කරලා දානි සකස් වෙන තුරු බුදුරජාණන් වහන්සේත් එක්ක සතුටු විය යුතු කතාවල නිරත වුණා. බොහොම අපූර්ව හමු වීම. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ මහා සත්පුරුෂ මහෝත්තමයන්න් වහන්සේ මේ ලෝකයට බිහි කරන්න උපකාර වුණා. උන්වහන්සේගේ පියාණනුත් අතර සතුටු සාමීචී කතා බහ. දැකපු දැකපු මිනිස්සු විතරක් නෙමෙයි දෙවි බඹුන් මේ මොහොත දිහා බලාගෙන මොන තරම්නම් ප්‍රීතියටපත් වෙන්නේ නැද්ද? තව විදිහකට සඳහන් කළොත් මේ සාකච්ඡාවේ නිරත වෙලා ඉන්නේ අන්තිම දේහධාරීන් දෙන්නේ. ඇයි මේ අන්තිම දේහධාරී කියලා කියන්නේ? අය සංසාරේ කවදාවත් කවදාවත් උපදින්නේ නැහැ. සුද්ධෝදන මහරජුරෝ අවසාන වෙලාවේ අති උතුම් රහත් බවම ලැබුණා. ඒ හිඳ රජුරුත් ආයෙ උපදින්නේ නැහැ. මේ සාකච්ඡාව අතරේ සුද්ධෝදන මහරජුරෝ බුදුරජාණන් වහන්සේට එක අවස්ථාවක සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිහිගේ අබිනිෂ්ක්‍රමණය කරලා ඔබ වහන්සේ ලෞතර බුද්ධත්වයේ හොයාගෙන දුෂ්කර ක්‍රියා කරපු කාලයක් තිබුණා. ඒ කාලේ ඔබ වහන්සේ කොයි විදිහට කටයුතු කළාද මේ 6 අවුරුද්දක් තිස්සේ? ආහාර පාන ක්‍රමෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අත්හැරලා ශරීරයට දැඩි දුක් දෙමින් අත්ත කිලමතාණු යෝගයක යෙදෙමින් අන්තිමට පාත්‍රයට වැටෙන්නේ නැත්නම් ළඟට වැටෙන gediyak කොලයක් අනුභව කරමින් වීරය වඩපු කාලේ ඔබ වහන්සේ කොයිතරම් කායික වශයෙන් දුර්වල වෙලා හිටියද මල මූත්‍රා පහ කරන්න ගියපු තැන්වල සිහිසුන් වෙලා ඇදෙවටිච්ච වාර බොහොමයි ස්වාමීන් එක දවසක් මම මගේ යහනේ නිදාගෙන ඉන්න වෙලාවක දෙවියෝ ඇවිල්ලා මට කතා කළා. කතා කරලා මට කීවා සුද්ධෝදන මහරජාණෙනි බුද්ධත්වයේ සඳහා මාලිගාවෙන් පිටත් වෙලා ගියේ ඔබ වහන්සේගේ එකම පුත්‍ර රත්නයේ වෙච්ච සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ නොලබාම මරණයටපත් වෙලා කියලා. මම ඒ වෙලාවේ ඇහුවේ ලෞතර බුද්ධත්වය නොලබාම ඒ තත්වයටපත් වුණාද? එහෙම වෙන්න හේතුවක් නෑ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඒ දෙවියන්ට සඳහන් කළා අති උතුම් වූ බෝධි මූලයේ වජ්‍රාසනය මත වැඩ ඉඳගෙන ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන පිරිනිවන් පානවා මිසක් මගේ පුතාණන් කවදාවත් බුදු බව නොලබා නම් මෙලෙවින් සමුගන්නේ නැහැ කියලා. ඒ දෙවියන්ගේ කතාව මම පිළිගත්තේ නැහැ ස්වාමීනි. ආ එහෙම බුදුරජාණන් වහන්සේට සඳහන් කරලා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පිය මහරජාණෙනි මේ ලෞතර බුද්ධත්වයේ ලබන්න මං ඉපදිච්ච අන්තිම ආත්මේ මම බුදු බව නොලබා මරණයටපත් වුණා කියලා කියහම ඔබතුමා ඒක කොහි පිළිගන්නද ඔබතුමා ධර්මපාල බ්‍රාහ්මණ බවටපත් වෙලා ඉපදිලා හිටපු කාලෙත් ඔබතුමාට පණිවිඩයක් ලැබුණා ධර්මපාල කුමාරයා අකාලේ මරණයටපත් වුණා කියලා. පිය මහරජාණෙනි එදා ධර්මපාල බ්‍රාහ්මණ හැටියට ඔබතුමා පිළිගත්තේ නෑ මම අකාලේ මරණයටපත් වුණා කියන්නේ. එදා නොපිළිගත්තා නම් අද කොහොමද පිළිගන්නේ? ආන් එහෙම සඳහන් කරාම සුද්ධෝදන මහරජුරු අහනවා ස්වාමීනි ඔබ වහන්සේ දන්නේ ඒ කාරණාව මම දන්නේ නැහැ. ඔබ වහන්සේට වැටහෙන ඒ කරුණ ඒ දවස ඒ කාලේ මට වැටහින්නේ නැහැ. ස්වාමීනි ඒ සිදුවීම මට පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ අපි බුදුරජාණන් වහන්සේ සඳහන් කළා අතීතේ බරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ. මේ රාජ්‍යයේ තිබුණා ධර්මපාල කියලා ගම. මේ ධර්මපාල ගමේ තමයි ධර්මපාල කියන බ්‍රාහ්මණතුමා හිටියේ. මේ බ්‍රාහ්මණතුමා නිසා මේ පවුල නිසා තමයි මේ ගමට ධර්මපාල ගම කියලා කියන්නේ. මේ අබුද්ධෝත්පාද කාලයක්. ඒ ධර්මපාල පවුලේ කවුරුවත් සිල් උල්ලංඝනය කරන්නේ නැහැ. මනා සීලයක් මත පිළිතලක් තියෙනවා. විශේෂ විශේෂ දවස් වලට විශේෂ සිල් සමාදන් වුණා. පවුලේ කියලා කියහම කම්කරු දැසිදස්සු සියලු දෙනාම ආන් එහෙම සිල් ගුණ ආරක්ෂා කරන මේ පවුලේ පුතෙක් ඉපදුනා. ඒ පුතාට නම තිබ්බේ ධර්මපාල කියලා. මහරජතුමනි ධර්මපාල කුමාරයා හැදිලා වැඩිලා තරුණ වයසට ආවට පස්සේ තමන්ගේ තාත්තගෙන් කරපු ඉල්ලීම තමයි පියාණෙනි මට ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න එදා ධර්මපාල බ්‍රාහ්මණතුමා තමන්ගේ පුතාගේ අතර කහවණු දහසක් දීලා තක්ෂලාවට පිටත් කරලා ඇවිල්ලා. ඒ තක්ෂලාවේ ධර්මපාල කුමාරයත් එක්ක ශිල්ප ඉගෙන ගන්න තවත් ශිෂ්‍යෝ 500ක් විතර හිටියා. ඒ 500ක් ශිෂ්‍යයන්ගේ ප්‍රධාන තනතුර දරන්නේ ඒ ශිෂ්‍යයන්ගේ ප්‍රධානිය බවට පත් වෙන්නේ ධර්මපාල කුමාරයාට භාග්‍ය තිබුණා. ඒ කාලි හැටියට ත්‍රවේදයම ප්‍රාරප්‍රාප්ත කරගත්තා. තවත් බොහෝ ශිල්ප ඉගෙන ගත්තා. එහෙම කටයුතු කරන අතර ශිල්ප උගන්වපු දිසාපාමුක් ආචාර්යතුමාගේ පුතා අකාලයේ මරණයටපත් වුණා. පුතා අකාලයේ මරණයටපත් වෙච්ච දුක දරා ගන්න බැරුව පවුලේ අය අඬුව වැළපුවා වැළපුණා. ගුරු ගෙදර ඉගෙන ගන්න අනිත් ශිෂ්‍යයෝ පවුලේ අයත් එක්ක හඬා වැළපුණා. සියලු දෙනාම අවසානයේ මරණයට පත්වෙච්ච ආචාර්යතුමාගේ තරුණ පුතණුවන් ආදාහනය කළා. ආදාහන කටයුතු ඉවර කරලා නැවත මාලිගාවට ආපු පිරිස් මේ තරම් හොඳට ශිල්ප ශාස්ත්‍ර හදාරමින් ජීවත් වෙච්ච තරුණ වයසේ පසුවෙච්ච පුතා අපරාධ මරණයට පත් වුණා කියකී ඒගොල්ලෝ කරුණු සාකච්ඡා කර කර හිටියා. ධර්මපාල කුමාරයාත් ඒ පිරිස ළඟට ආවා. ඇවිල්ලා අහනවා තරුණ වයසේ මරණයට පත් වුණා. ඒ කොහොමද තරුණ වයසේ මරණයට පත් වෙන්නේ? ඒ වෙලාවේ අර පිරිස අහනවා ඇයි ධර්මපාල ඔබ දන්නේ නැත් මේ ලෝකේ අනිත්‍ය කියලා ධර්මතාවයක් තියෙනවා. ලාබාල වයසම මැරෙන්නත් පුළුවන්. තරුණ වයසේ මරණයටපත් වෙන්නත් පුළුවන්. මධ්‍යම වයසේ මරණයටපත් වෙන්නත් පුළුවන්. මහලු වෙලා සැඳෑ සමයේ මරණයටපත් වෙන්නත් පුළුවන්. ධර්මපාලී කාරණාව ඔබ දන්නේ නැත්නම් ධර්මපාල කුමාරයා කියනවා නෑ. මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සු මැරෙන බව මං හොඳටම දන්නවා. හැබැයි ළමා කාලේ තරුණ කාලේ මෙදිවි මේ ආදී වයසෙන් මරණයටපත් වෙනවා කියන කාරණාව නම් මම දන්නේ නෑ. මම දන්නේ මහලු වයසට ගිහිල්ලා මරණයටපත් වෙන එක විතරයි. ඊට පස්සේ අර පිරිස අහනවා ඔබ එහෙම කියන්නේ ඇයි ඔබලගේ පෞල් පරම්පරාවල් වල ළමා වයසේ තරුණ වයසේ මැරෙන්නේ නැද්ද කට්ටිය කියලා. ධර්මපාල කුමාරයා සඳහන් කළා ඒක කොහොමත්ම වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙම වෙන්නේ නැද්ද පින්නතුනි? අපේ කාලේ ළමා අය මැරෙන්නේ නැද්ද? ඉපදෙන්න කලින් අම්මගේ කුස ඇතුළෙම මැරෙනවා. ඉපදෙන අතරමඟක් මැරෙනවා. ඉපදිලා ගත වෙන තත්පරයක් තුළ මැරෙන. විනාඩියක්, පැය, දවසක්, සුමානය, මාසය, අවුරුද්ද ගත වෙච්ච තැන ඉඳලා මේ කතා කරන මොහොතේ අපි මැරිලා වැටෙන්න පුළුවන්. ඒ තරම්ම අනිත්‍ය වූ ජීවිතයක් අපිට තියෙනවා. එතකොට මේ ධර්මපාල පරපුරේ විතරක් එහෙම වෙන්නේ නැද්ද කියන්නේ? ඒකයි අර ශිෂ්‍යෝ අහන්නේ. ඔබලගේ පවුලේ විතරක් එහෙම වෙන්නේ නැද්ද? ධර්මපාල කුමාරයා තරේම කියනවා නෑ එහෙම වෙන්නේ නෑ කියලා. මේ කතාව ගියා දිසාපාමුක් ආචාර්යවරයා ළඟට. ආචාර්යවරයා ඊට පස්සේ ධර්මපාල කුමාරයා ගෙන්නලා ඇහුව ඇත්තද මේ කියන්නේ? ඔබලගේ පවුල් වල මැරෙන්නේ නැද්ද ආකාරය? නෑ ආචාර්යතුමනි. එහෙම කාරණාවක් නෑ. වයසට ගිහිල්ලා මරණයටපත් වෙනවා මිසක් මිසක් ළමා කාලේ තරුණ කාලේ මැරෙන ස්වභාවයක් අපේ පවුල්වල නැහැ. ආචාර්යතුමා කල්පනා කළා එහෙනම් ඒක විශේෂ ධර්මතාවයක්. ඒ ගැන මම හොයන්නේ. පුතාගේ ආදාහන කටයුතු වලින් පස්සේ තව දවස් 7-8ක් ඇරලා දිසාපාමොක් ආචාර්යවරයා නැවත වතාවක් ධර්මපාල කුමාරයාට කතා කරලා කියනවා කුමරුනි මම දින කීපයකට බැහැරට යනවා. මම එනකන් මේ ශිෂ්‍යයන්ට ශිල්ප ඉගැන්වීමේ වගකීම ඔබ සතුයි. ඔබ මේ ඇයට ශිල්ප කියලා දෙන්න. මොකද සියලු ශිෂ්‍යයන්ගේ ප්‍රධානියා. ශිෂ්‍යයන්ට ශිල්ප ඉගැන්වීම ධර්මපාල කුමාරයාට බාර කරලා ආචාර්යවරයා තවත් සාමාන්‍ය අතවැසියෙකුත් අඳ ගහගෙන බරණැස් රාජ්‍ය ධර්මපාල ගමටයි ගියේ. මේ කාරණාව හොයන්න මේ යන්නේ. ධර්මපාල ගමට ගිහිල්ලා ගමේ මිනිස්සුන්ගෙන් ඇහුවා කොහෙද ධර්මපාල මාලිගාව තියෙන්නේ? ධර්මපාල මාලිගාව තියෙන තැන හොයාගෙන ගියා. පින්නතුනි ඒ කාලේ බොහොම අපූර්ව සිරිත් පිරිත් තිබුණ කාලයක්. සාමාන්‍යයෙන් ගෙදරකට යනකොට ගෙදර ගේට්ටුව ගාවදී තමන් පැලඳගෙන ඉන්න පාවහන් ගලවනවා. අපි නම් අද ගෙයක් ඇතුළටත් යනවා පාවහන් පැලඳගෙන. පස්සේ කාලේ ওই චාරිත්‍රය අපින් මගහැරිලා ගිහිල්ලා නමුත් අපි පන්සලට යනකොට පන්සලේ ගේට්ටුව ළඟදී පාවහන් හිස් වෙසුන් ගැලුවා. හැබැයි අද වෙනකොට ඒ தත්ත්වේ වෙනස් වෙලා. විහාර මන්දිරයේ පඩිය ළඟට ගිහිල්ලා පාවහන් ගලවන තැනට එනකන් අපි අද පිරිහිලා ඉන්නවා. ඉතින් මේ කාරණා වෙනම අපි සාකච්ඡා කරන්න ඕන කරුණ. ධර්මපාලතුමා තමන්ගේ මාලිගාවේ ඒ වෙලාවේ හිටියා. දිසාපාමුක් ආචාර්යවරයා මාලිගාවේ දොරකඩ ගාවට ගිහින් හිටගත්තා. ආචාර්යවරයා ඇවිල්ලා දැකපු මාලිගාවේ සේවකයෝ ගිහිල්ලා පාවහන් දෙක ගත්තා. දැන් මේ කතාවෙන් ඒක තහවුරු වෙනවනේ. නැත්තම් পায় ලාගෙන ඉන්න පාවහන් ගන්න බෑනේ. එහෙනම් පාවහන් දෙක ගලවගෙන අතේ තියාගෙන ඉඳලා තියෙනවා. තව එක්කෙනෙක් ගිහිල්ලා කුඩේ ගත්තා. ඒ ආගන්තුක සත්කාර හැටියට. මේගොල්ලෝ දන්නේ මේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ධර්මපාලතුමාට කියන්නේ ධර්මපාල කුමාරයාගේ ආචාර්යවරය ඇවිල්ලා ඉන්නවා කියලා. එහෙම සඳහන් කරාම මාලිගාව ඇතුළේ ඉඳලා ලහි ලහි එළියට ඇවිල්ලා. ඇතුළට එක් කරගෙන ගිහිල්ලා. සුදුසු ආසනයක වඩා හිඳවලා දෙපා දෝවණේ කළා. ඒ කියන්නේ සුදුසු ආසනයක වඩා හිඳවලා තමයි පාද දෝවණේ කරලා තියෙන්නේ. ඒ කටයුතු වලින් පස්සේ ආගන්තුක සත්කාර සංග්‍රහ නිමා කරලා ධර්මපාල බ්‍රාහ්මණතුමා දිසාපාමුක් ආචාර්යවරයා සතුරු සාමීචී කතාවට වැටුණා. මේ කතාව අතරතුර ආචාර්යතුමා සඳහන් කළා ධර්මපාල කුමාරයා හරිම දක්ෂයි. ධර්මපාල කුමාරයා බොහෝම ගුණගරුකයි. ධර්මපාල කුමාරයා ප්‍රවේදයේම හොඳට අධ්‍යයනය කළා. මනාව ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරගත්තා. අනිත් සියලු දෙනාටම බොහෝම කීකරු. නමුත් අනිත්‍යතාවයේ කාටත් ඒ තරම් හොඳට ඉගෙනගෙන ඒ තරම් ගුණගරුකව හිටපු ධර්මපාල කුමාරයා හදිසි අසනීප වෙලා මරණයට පත් වුණා. ආදාහන කටයුතු ආදී නිමා කළා. කනස්සල්ලටපත් වෙන්න දෙයක් නෑ ඔක ලොකු ස්වභාවය. එහෙම කියහම ධර්මපාල බ්‍රාහ්මණතුමාට හුඟක් දුක හිතෙන්නේ නැද්ද? මේ වචනේ පිට වෙනවත් එක්කම අක්කොල සංදිදී hina වෙන්න ගත්තා. ආචාර්යවරයා පුදුමයි. ආචාර්යවරයා පුදුමෙන් වගේ බලාගෙන ඉඳලා ඇහුවා. "ඇයි ඔබට සැකද මේ කතාව කියලා?" සැක කරන්න එපා කියලා මේ වෙලාවේ හොදගෙන මල්ලක දාගෙන අරගෙන ඇවිල්ලා තිබුණා මැරුණු වෙලුවෙකුගේ ඇටකෝටු. ආන්ගේ ඇටකෝටු එළියට අරගෙන පෙන්නලා කිව්වා මේ තියෙන්නේ පුතාගේ ඇටකෝටු. පිළිගන්නේ නැති වෙයි කියලා අරන් ආවා. ඇටකෝටු පෙන්නකොට මාලිගාවේ ඉන්න දැසි දස්සු පවා කුඩි ගහ ගහ ඉන්න වෙන්න ගත්තා. ආචාර්යවරයා දුමයි. ඒ කියන්නේ අකාලේ මැරෙනවා කියන එක මේ මිනිස්සු දන්නේවත් නැද්ද කියලා. පස්සේ කරුණු කාරණා කීවා. කියලා ඇහුවා. හැබෑවටම මේ කාරණාව ධර්මපාල කුමාරයාගෙන් දැනගෙන එහෙමනම් මේක ඉගෙන ගත යුතු විශේෂ ශිල්පයක් විශේෂ දහමක් කියලා දැනගෙනයි හොයාගෙන ආවේ. ඒ කොහොමද ඔබේ පරපුරේ අය අකාලේ මැරෙන්නේ එහෙම කාරණා විමසුවා. අකාලේම මැරෙන්න හේතු මොනවද කියලා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා අපේ පරපුරේ අය අකාලේම මැරෙන්න හේතු මොනවද කියලා. ධර්මපාලතුමා සඳහන් කරනවා අපේ පරපුරේ කවුරුවත් විහිළුවකටවත් බොරුවක් කියන්නේ මොනම හේතුවක් නිසාවත් ප්‍රාණඝාත කරන්නේ මේ ආදි වශයෙන් පංසෙල්ම පිළිබඳව කරුණු පැහැදිලි කරනවා. අපේ පරපුරේ අය කවදාවත් අන්‍ය කාන්තාවක් දිහා බලලා තමන්ගේ හිතේ රාගසිතක් උපදවා ගත්තේ තමන්ගේ බිරිඳ හැර අන් බිරින්දෑවරුන් සියලු දෙනාම ළඟ. අන් කාන්තාවන් සියලු දෙනාම ළඟ අපි බ්‍රහ්මචාරී. තමන්ගේ බිරිඳ විතරමයි ඇසුරු කරන්නේ. තමන්ගේ බිරිඳ හැර අන් කාන්තාව අපිට එක්කෝ මවක් එහෙම නැත්තම් දුවක්. වැරදි සිතුවිලි මාත්‍රයකටවත් දෙන්නේ. හොරකම් කරන කියන දේවල් අපේ ජීවිතවල ඇත්තෙම නැහැ. මතට සුරාවට ගොදුරු වෙන ස්වභාවයක් දුරාචාරයට ලක්වුණු ස්වභාවයක් දුරාචාරයේ යෙදුණු ස්වභාවයක් අපේ පවුල් પરම්පරාවල් දන්නේවත් දන් දෙන්න ගියහම දානයට කලින් පෙර සිට පූර්ව චේතනාවයි හරීම පිරිසිදු. මධ්‍යම චේතනාව දන් දෙන අවස්ථාව ඒ අවස්ථාවත් බොහොම සතුටින් ප්‍රීතියෙන් පිරිසිදුව දන් දෙනවා. දීලා ඉවර වෙලා දුන්න දේ ගැන කල්පනා කරලා දුක් නොවි දුන්නු දේවල් මෙනෙහි කර කර අපි හරියට සතුටු වුණා. පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා මේ අවස්ථා තුනම අපි හරි පාරිශුද්ධයි. මේ විදිහට ඊටාම ධර්මානුකූලව අපි කටයුතු කළා. අතීත પરම්පරා හතක අපි කවුරුවත් අකාලේ මැරෙන්නේ. මේ විදිහට කරුණාකාරණා රාශියක් පැහැදිලි කළා. අපි කවදාවත් දස අකුසල කර්මපතයන් සිද්ධ කළේ නෑ. නිරන්තරයෙන්ම දස කුසල කර්මයන් මත යෙදෙන හිටියා. දස පුණ්‍ය ක්‍රියාවේ යෙදෙනවා දස දාන වස්තුන් යෙදෙනවා. කුසලයෙන්ම ජීවිත පෝෂණය වෙනවා. ඒ නිසා අකල් මරණයේ ස්වභාවයක් අපි પરම්පරාවල් වල දන්නේ. ඒකයි මගේ පුතා මැරුණේ නෑ කියලා කියන්නේ. ආචාර්යතුමනි මේ ඇටකොටු එක්ක සුනකයෙකුගේ වෙන්න ඕනේ. එහෙම නැත්නම් එළියෙකුගේ වෙන්න ඕනේ. මම හොඳටම දන්නවා ධර්මපාල කුමාරය කුමාරයා ඔබේ නිවසේ බොහොම සුවසේ ඉන්නවා කියලා. ඒ තරම් පූර්ණ විශ්වාසයක්. නමුත් එහෙම විශ්වාසයක් ඔබට අපිට ගොඩනගන්න පුළුවන්. මේ විශ්වාසය ගොඩනගන්නේ බුද්ධෝත්පාද කාලයක නෙමෙයි අබුද්ධෝත්පාද කාලය. බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා මහරජතුමනි එදා ධර්මපාල බ්‍රාහ්මණතුමා වෙලා හිටියේ ඔබතුමා. එදා ධර්මපාල කුමාරයා වෙලා හිටියේ ලෞතුරා බුදු වෙච්ච මමමයි. එදා දිසාපාමුක් ආචාර්යවරයා වෙලා හිටියේ මගේ මේ සාරිපුත්තයන්. එහෙනම් එදා මම අකාලයේ මියදුනා කියලා කියනකොට පිළි නොගත්ත ඔබ ලෞතර බුදු වෙන්න ගිහිගේ අබිනිෂ්ක්‍රමණය කරපු මම බුද්ධත්වයටපත් නොවි මරණයටපත් වුණා කියහම කොහි පිළිගන්නවද? ඒක ආද විතරක් නෙමෙයි එදත් පිළිගත්තේ නෑ. එදා පිළිනොගත් ඔබ අද කොහොමවත් පිළිගන්නේ නෑ. කියලා මේ කරුණු ටික රජුරුවන්ගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ධර්මපාලතුමා සඳහන් කළා දිසාපාමොක් ආචාර්යවරයාට අපේ පවුල් වල අය කවදාවත් බොරු කියන්නේ. එහෙම බොරු නොකියන අභිමානවත් බ්‍රාහ්මණවරයෙක් ඉස්සරහ පිට දිසාපාමුක් ආචාර්යවරයා හුඟක් බොරු කිව්වා. පුතා මරණයට පත් වුණා කියලා. මේ ගෙනල්ලා තියෙන පුතාගේ යටකොටු කියලා. කරුණු කාරණා තහවුරු කරහම දිසාපාමුක් ආචාර්යවරයා ධර්මපාල බ්‍රාහ්මණතුමාගෙන් සමාව ඉල්ලුවා. බොරු නොකියන පරපුරක බොරු නොකියන ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙක් ඉස්සරහ පිට බොහොම බොරු කියන්නේ සිද්ධ වීම පිළිබඳව සමාවෙන්න කියලා. සමාව ඉල්ලුවා විතරක් නෙවෙයි. ඒ පරපුරේ තියෙන මේ ශ්‍රේෂ්ඨ පැවතුම් ඉගෙන ගන්න. පුරුදු කරන්න තීරණය කළා. මේ කාරණාවත් එක්ක ඉන්නතනේ අපි සාකච්ඡා කරන්න ඕනේ ධර්මපාල බ්‍රාහ්මණතුමා දිසාපාමුක් ආචාර්යවරයෙක් තමන්ගේ පෞල් පරපුරේ ස්වභාවය ගැන කියපු කරුණ ටික. එනම් මේ කාරණාව පදනම් කරගෙන. එදා තිබිච්ච ඒ අභිමානවත් සිතුවිලි තමන්ගේ පවුල කෙනෙක් මරණයටපත් වුණා කියහම තරයේම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ආත්ම විශ්වාසය බුද්ධෝත්පාද කාලයේදී අපි තුල ගොඩ නොනැගෙන්නේ මොන හේතුව නිසාද කියන කාරණාව අපි සාකච්ඡා කරමු. මේ කරුණ සාකච්ඡා කරන්නේ පිළිතුරේ පන්සිල්ම සාකච්ඡා කරන්නේ. මෙතන පන්සිල් පිළිබඳව ආචාර්යතුමාට ධර්මපාල බ්‍රාහ්මණතුමා කියලා දුන්නා. එහෙමනම් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් අරගෙන ඉපදිච්ච ඔබට මට අපි ළඟ තිබිය යුතු නিত্য වූ පහළම සීලය. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොන සීලේ නමින්ද? පංසීල් කියලා. ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නිවැරදිව තෙරුවන් සරණ ගියපු අය. තෙරුවන් සරණ ගියපු අයටයි මේ ලෝකේ බෞද්ධ කියලා කියන්නේ. යමෙක් තවම තෙරුවන් සරණ නොගියේද ඔහු තාම බෞද්ධයෙක් නෙමෙයි. හරියටම තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ. මේ කරුණු පිළිබඳව වෙනම සූත්‍රත් එක්ක බොහෝ ධර්ම දේශනාවල් වල සාකච්ඡා කරලා තියෙනවා. අපේ පින්නතුන් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ කරුණු බොහොම අහලා තියෙනවා. ඒ හින්දා ඒ පිළිබඳව දීර්ඝව කතා කරන්න කාලය ගත කරන්න කල්පනා කරන්නේ නැහැ. මම කෙටියෙන් මෙහෙම කිව්වොත් මේ ලෝකේ ඉපදලා ඉන්න සත්වයා විශේෂයෙන් මිනිස්සු අද මෙතන මෙහෙම වාඩි වෙලා හිටියට අපි ඇතුළු මේ අය මේ වාඩි වෙලා ඉන්නේ පෙර කරපු කුසල් මත. එතකොට පෙර පිං රැස් කළා මිසක් පෙර අපි පව් කරලා නැද්ද? පිං වලට වඩා වැඩිපුර පව් කරලා තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. උදේ නිදි පැදුරේ නැගිට ගත්ත තැන ඉඳලා හවස නිදි යනට යනකම් අපි අතින් වැඩියෙන් කෙරෙන්නේ පින්ද පව්. වැඩියෙන් කෙරෙන්නේ පව්. අද දවස ගැන කල්පනා කරන්න. උදේ අවදි වෙච්ච ඔබ දහවල් කාලයේ ගත කරලා මේ ධර්මදේශනා පින්කමට සම්බන්ධ වෙන්න මෙතින්ට පැමිණියා. දැන් හැමෝම තිසරණ පන්සිල් මත පිහිටලා කොයි තරම් දැද්ද? ඔබට මොන තරම් කේන් තියෙන්න ඇද්ද? ද්වේෂසිත පහළ වෙන්න ඇද්ද? රාගසිත උපදින්න ඇද්ද? මේ ආදි වශයෙන් කල්පනා කරලා බලහම අද දවසේටම මේ කරන එක පින්කමක්. මේ පින්කම සමග අද දවසේ යෙදෙන මොහොත වෙනකොට කොයිතරම් පව් දවස තුල රැස් වුණාද? එහෙම කල්පනා කරලා බලහම පින් වලට වඩා වැඩියෙන් කෙරෙලා තියෙන්නේ අකුසල. එහෙනම් සංසාරේ පුරාමත් එහෙම නෙමේද? සංසාරේ පුරාමත් එහෙම. පින් වලට වඩා වැඩියෙන් කෙරෙලා තියෙන පව්. ආන් ඒ අතර අපි නිරයට ගෙනියන්න පව් ඕන තරම් තියෙනවා. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ උපද්දවන්න පව් ඕන තරම් තියෙනවා. ඒ පව් තව විපාක දීලා ඒ පව් පින්නතුනේ තව විපාක දීලා විපාක දුන්නා එහෙමනම් අද මේ පින්කම ගාව ඔබනේ. එහෙම වුණා නම් මෙලහට ඉන්නේ සතර පායි පොරියට. නමුත් එච්චර පව් ගොඩක් තියාගෙන අද මෙතන මෙහෙම ඇවිල්ලා වාඩි වෙන්න තරම් වාසනාව ලැබුණ මොන හේතුවක් නිසාද? අපි අද පවුත් එක් පිණුත් කරනවා. එදා පවුත් කළා පිණුත් කළා. සංසාරේ මහ පුදුම වාසනාවක් නිසා මරණාසන්න මොහොතේ ලැබුණ හිත කුසල සිතක් වෙච්ච නිසා. මේ එළඹුණ ජනක කර්මයේ උපද්දවපු කර්මයේ බලය නිසා ඒ කුසල සිතත් එක්ක අපි උපද්දවපු මේ ජනක කර්මයේ තියෙන ශක්තිය නිසා මෙහෙම ජීවත් වෙනවා. නමුත් අර පව් එහෙම්මම එහෙම්මම තියෙනවා. ඒව කවදාවත් අහෝසි වෙනවද? ඒව මෙහෙම අහෝසි වෙන්නේ නැහැ කවදාවත්. අපිට පුළුවන් මේ ලැබිච්ච වාසනාවන්ත අවස්ථාවෙන් මහ කුසල් රැස් කර කර රැස් කර කර විපාක දෙන්න ලෑස්ති වෙන අර පව් ඈතට තල්ලු කරන්න. මේ මොහොතේ මේ කරගෙන ඉන්නේ හරියට රබර් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නවා වගේ වැඩ. ඒක ඕනෑම මොහොතක අපේ Java මිදිච්ච ගමන් උඩේ එනවා. ආන් ඒ වගේ අකුසල් යටපත් කරගෙන තමයි මේ හිටි ගමන් ඒක විපාක දෙන්නේ. කුසල ශක්තිය අඩු වෙනකොට ඒ අකුසල් ශක්තිය බලවත් වෙනවා. ඒ හින්දා අපිට අකුසල් අහෝසි කරන්න බෑ. කුසලයෙන් යටපත් කරන්න පුළුවන්. එහෙම යටපත් කරන්න බුලුහන් වෙච්ච ප්‍රඥාවන්තයා මේ කාරණාව හොඳට දන්නවා. මේ ජීවිතේ පව් රැස් කරන්න රැස් කරන්න ප්‍රඥාවන්තයා කවදාවත් ඒකට යෙදෙන්නේ අඥානය තමයි පව් රැස් කරන්නේ. මොකද ප්‍රඥාවන්තයා දන්නවා පෙර කරපු පව් හුඟක් තියෙනවා. ඒකට තවත් එකතු කරනවා කියලා කියන්නේ මෙව්ව කවද මං ගෙවලා ඉවර කරන්නද? මෙව්ව ගෙවලා දෙන්න වෙන කවුරුවත් එනවද? වෙන කාටවත් ගෙවලා දෙන්න බෑ මම්ම ගෙවන්න ඕන. ආන්ගේ ඉඳ ප්‍රඥාව ඇති අය ඒකට අමුතුවෙන් රැස් කරන්නේ. කොහොමද භාග්‍යතුන් වහන්සේ කරුණු දැක්වී මෙතෙක් ජීවිතවල සිදු වෙමින් තියෙන අකුසල කර්මයන් සිදු නොවෙන්න වග බලා ගන්න. තාම මං සිදු කරපු නැති අකුසල කර්මයන් සිදු නොකරන්න වග බලා ගන්න. දැනට කරන අකුසල් නතර කර ගන්න ඕනේ. තවම කරලා නැති අකුසල නොකෙරෙන්න වග බලා ගන්න. පළවෙනි සිල්පදේ ගැන කතා කරුවොත් මේක පැහැදිලි කරනවා. අපි අතින් මధుරව මෙරිලා තියෙනවා. අපි අතින් කූඹි මෙරිලා තියෙනවා. අපි අතින් තව තව පොඩි පොඩි සත්තු මෙරිලා තියෙනවා. හැබැයි තවම අපි හරක් මරලා නැහැ. අලියෝ මරලා නැහැ. මිනිස්සු මරලා නැහැ. අපි තාම ඒ වාගේ ප්‍රාණඝාත කරලා නැහැ. එව්වා තමයි මම නොකල අකුසල්. නමුත් අර කුඩා කුඩා විදිහට සිද්ධ වෙච්ච අකුසල් සිද්ධ වෙන එක නවත්තන්න ඕන ප්‍රඥාව පාවිච්චි කරලා. තාම සිද්ධ නොකරපු අකුසල් නොකරන්න වග බලා ගන්න ඕනේ. නැත්තම් ඉස්සරහදී ඒ වගේ මහා කුසල කර්ම වලට යෙදෙන්න පුළුවන්. ඒකට වෙන්න ඉඩ දෙන්න එපා. රැස් කරලා තියෙන කුසල් වඩා වර්ධනය කරන්න ඕනේ. තවම කරගන්න බැරි වෙච්ච කුසල් හොය හොයා කරන්න. මේකනි භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. ප්‍රඥාවන්තයා කටයුතු කරන්නේ විදිහට. ආ මේක නිසා ඒ පෙරපව් ඕනෑම වෙලාවක අපි නිරේට ගෙනියන්න බලාගෙන ඉන්නවා අපි දුර්වල වෙනවා. ප්‍රඥාවන්තයයි වයත් කර කර ඈත් කර කර කුසලයෙන් පුරවන්න. යම් දවසක අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබාගත් දවසට අර කඳු වගේ ගොඩ ගිහිල්ලා තියෙන පව් ඒවට මොනවා වෙනවද? ඒ පව් වලට කවදාවත් මම සතර පායට ගෙනියන්න බැරි වෙනවා. ආන් එදාට තමයි මම හොඳ ජයග්‍රාහකෙක් බවට පත් වෙන්නේ. ඒ පව්වලට මං සතර පායෙ ගෙනියන්න බෑ. හැබැයි පෙර කරපු ප්‍රාණඝාත කර්ම නිසා සෝවාන් වහන්සේත් අකාලේ මරණයටපත් වෙන්න පුළුවන්. මේ ජීවිතේට බලපානවා අති භයානක සතර පායට ගෙනියන්නේ ගෙනියන්නේ ගෙනියන්න බෑ. එහෙනම් ප්‍රඥාවන්තයා ඔය කරුණ තේරුම් අරගෙන තේරුම් අරගෙන අකුසල් ඈත් කර කර කුසල් පුරෝ පුරෝ යම් දවසක ඔය අති උතුම් මාර්ග මාර්ගයේ ස්පර්ශය කරගන්න. එතනින් එහාට ක්‍රමක්‍රමයෙන් ගමන පිළියෙල කරගන්නවා. නමුත් සෝවාන් වෙච්ච කෙනෙක් ආත්ම හතක් උපදින බවනි අපේ ධර්මයේ සඳහන් කරන්නේ. මේ ආත්ම හතම උත්සාහ නොකර නිදාගෙනම හිටියත් උපදින ආත්ම හතම. ඒත් ලොකු පාඩුවක් නන්නේ. ඒ දිවිරේට යනවාද? දිවිරේට යන්නේ කවදා? හත්වෙනි ආත්මය අන්තිම ආත්මය. කවුරු හරි කඩුවකින් කොටලා මරනවා. නැත්තම් හදිසි යකුණක් වැදිනවා. නැත්තම් සතෙක් පහර දෙනවා. ආත්ම හතකට වඩා උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. දැන් තාම සෝවා සඳහන් කරනවා කෙනෙක් ඇවිල්ලා කඩුවෙන් කිටුවත් අකුණක් කුපුරලා සතෙක් පහර දීලා මරණයක් නන්නේ කියලා. ඒ කියන්නේ මැරෙන්නේ නැහැ කියන එක. කඩුවෙන් කොටහම දෙකට කැපෙනවා. මැරෙන්නේ නැහැ. මං කිව්වේ ආයේ කැලි දෙක සම්බන්ධ වෙනවා කියලා නෙමෙයි. පිරිනමක් පාන. අන්තිම ආත්මය. ඒකයි මං කිව්වේ ආත්ම හතම නිදාගෙන හිටියත් පාඩු නෑ. අන්තිම ජීවිතයේ මරණයටපත් වෙනවා නෙමෙයි පිරිනමක් පාන. ඒ තරම් බොහොම වා වාසනාවන්ත අවස්ථාවක් ඒ උතුම් භූමියේ ස්පර්ශ කරගන්න. නමුත් පින්නොතනි භාගතුන් වහන්සේ අපිට අප්‍රමාණ අනුකම්පාවෙන් තිසරණ සහිත පන්සිල් පිළිබඳව දේශනා කළා. අපි මේ තිසරණය ගැන කී කී හිතුවේ. මේ ලෝකේ බෞද්ධයාට තියෙන පුදුම ලාභයක්. බෞද්ධයෙකුට තියෙන ලාභය වෙන කිසි මිනිහෙකුට හම්බෙන්නේ නැහැ. මොකද්ද බෞද්ධයන් තියෙන උතුම් ලාභය? වෙනතෙන ලාභය තමයි අති භයානක නිරයෙන් බේරෙන්න බෞද්ධයාට තියෙන හැකියාව මේ ලෝකේ වෙන කාටවත් නෑ. ඒ කියන්නේ ඔබ හරියටම බෞද්ධයෙක් බවට පත් වුණා නම් මැරිච්ච ගමන් කොහෙද අපි උපදින්නේ? දිවි ලෝකේ. ඒක කවුද එහෙම කීවි? මහා බ්‍රහ්ම රාජයේ බුදු පියාණන් වහන්සේලා. කොතනද මේ කතාව සඳහන් වෙලා තියෙන්නේ? ගෙදර තියෙනවනේ පිරිත් පොත්. අරගෙන බලන්නකො මහා සමය සූත්‍රය. මහා සමය සූත්‍රයේ තියෙන හතරවෙනි ගාථා. 1 2 3 4 මේ ගාථා හතර කියන්නේ බ්‍රහ්ම රාජ්‍ය හතර දෙනා. ඒගොල්ලෝ කොයි වෙලාවෙද මේක කියන්නේ කියන කාරණාව හරි විචිත්‍රයි. නමුත් එතකොට ටිකක් කාලෙ දික් වෙනවා අපිට මේ ජාතක කතාව ඉතුරු කරුණු ටික සාකච්ඡා කරන්න කල්මදි වෙනවා. බ්‍රහ්ම රාජ්‍යෝ හතර දිනේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා සංදේශ හතරක් ඉදිරිපත් කළා. හතරවෙනි බ්‍රහ්ම රාජයා සියලු දෙනාටම වඩා උසස්. ඒ බ්‍රහ්ම රාජයා ඉදිරිපත් කරන සංදේශය තමයි හතරවෙනි ගාථාව. අනික් සංදේශ තුන තමයි එක දෙක තුන. හතරවෙනි සංදේශ මේක කටින් කියන්නේ. ලියාගෙන ඉන්නේ නැහැ අපි වගේ. බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා දෝත නල්ල මත තියාගෙන දන ගහලා කිව්වට උත්කුටිකෙන් ඉන්නේ. දකුණු දන මඩල බිම තියෙන. වම් දන මඩල මත වැලමිට තියෙන. දෝත එකතු කරලා නළල මත තියාගෙන භාගිතුන් වහන්සේට සඳහන් කරනවා. යේකේචි බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සන්ති අපාය භූමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ නැහැ කවදාවත් අපායට. නතේ ගමිස්සන්ති යන්නේ නැහැ කවදාවත් අපායට. පහාය මානුසන්දේහං යම් දවසක මේ මනුස්ස කයින් ප්‍රාණ වායුව පිට වෙලා යනවාද? පහය පිට වෙලා යනවාද? එදාට අපි කියන්නේ මේ පුද්ගලයා මැරුණා කියලා. ප්‍රාණ වායුව පිට වුණා. මැරිච්ච පුද්ගලයාට උපතක් තියෙනවා. මැරෙන කෙනා මැරිලා උපදිනකොට අපිට ඇහි පිල්ලමක්වත් ගන්න කාලයක් නෑ. අපි ඇහි පිල්ලම් සලන්න ඉස්සරලා මරුණ පුද්ගලයා ඊළඟ තැන උපදිනවා. නමුත් මේ පුද්ගලයා කොහෙද උපදින්නේ? දේව කායන් පරිපූර්ණසන්ති. සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි. බුදුන් සරණ නොගිය අය. නිරය පිරිස පුරවනකොට, තිරිසන් පිරිස පුරවනකොට, പ്രേත පිරිස පුරවනකොට, අසුර පිරිස සම්පූර්ණ කරනකොට බුදුන් සරණ ගියපු අය දෙව් පිරිස පූර්ණේ කරනවා. මේක බෞද්ධයාට ලැබිච්ච පරම භාග්ය නෙමෙයි. එහෙනම් බෞද්ධ කියන්නේ හරියටම බුදුන් සරණ ගියපු අය. මේ ලෝකේ තියෙනවා පින්නතුනේ පරම ගම්බීර වූ වචන තුනක්. ඒ වචන තුනේ ගාම්භීරම ප්‍රකාශය මොකක්ද? බුද්ධං සරණං ගච්ඡාමි. මේ ප්‍රකාශයේ තරම් ගාම්භීර ප්‍රකාශයක් මේ විශ්වයේ වෙන කොහෙවත් නෑ. බුද්ධෝත්පාද කාලයක විතරක් ඇති වෙන මේ පරම ගම්බීර ප්‍රකාශය උරුම කරගන්න ප්‍රකාශ කරන්න ඔබට මට ලැබිච්ච මේ කට මොනතරම් පිනක් සහිතව අපි ලැබුණා අපිට ලැබිච්ච මුඛය ලැබුණේ පෙර පින් හින්දා මේ මුළු ජීවිතේම පෙරපින් නිසා. निराවුල්ව කල්පනා කරන්න පුළුවන් මනසක් හම්බ වුණේ පෙරපින් නිසා. හැමෝටම හම්බුන්නේ නැහැ එහෙම මනසක්. සමහර අයගේ අගපත ඔක්කොම හොඳයි. නමුත් මනස හොඳ නැහැ. උම්මත්තක ස්වභාවයයි. මිනිස්සුන්ට අත් දෙකක් තිබුණාම මේ ලෝකේ උපදින හැමෝටම අත් දෙකක් තියෙනවා. සමහර අයගේ අත් දෙක කොටයි. සමහර අයගේ ඇඟිලි නැහැ. සමහර අයගේ කාතක් නැහැ. පින් මදි වෙච්ච හින්දා. සමහර අයට පාද අහිමි. සමහර අයට වචන අහිමි. සමහර අයට පෙනුම අහිමි. සමහර අයට ශ්‍රවණය අහිමි. සංසාරේ ඒ ඒ දේවල් වලට පින් මදි වෙච්ච නිසා. නමුත් අපිට වචන අහිමිද? අපිට වචන ප්‍රකාශ කරන්න බැරිද? ඔබට මට හම්බ වෙච්ච වචන ප්‍රකාශ කරන්න ලැබිච්ච හැකියාවෙන් මේ ලෝකෙ ප්‍රකාශ කරන්න තියෙන පරම පූජනීයම වචන ටික තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. මේ ප්‍රකාශය හරියටම කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා දෙව්ලොවයි උපදින්නේ. මේවට කියන්නේ කර්ම වාක්‍ය කියලා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. අපිට තේරෙන භාෂාවෙන් කියවොත් මේවට කියන්නේ දියුරු ප්‍රකාශ කියලා. හරියටම බුදුරජාණන් වහන්සේ ළඟ දියුරන්න ඕනේ. ස්වාමීනි මං ඔබ වහන්සේ සරණ යනවා කියලා. ආන් එහෙම දියුරපු කෙනාට කවදාවත්ම බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍ර සැකයක්වත් නැහැ. යමෙක් ගැන බුදුරජාණන් වහන්සේ ගැන සැක නැත්නම් ඔහුට භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙනවා. යමෙකුට භාග්‍යතුන් වහන්සේ සැක නැත්නම් ඔහුට කවදාවත් ධර්ම රත්නයයි සංඝ රත්නයයි සැක වෙන්නේම නැහැ. ආන් ඒ නිසායි බුදුන් සරණ ගියපු කෙනා දහම් සංගුන් නිකම්ම සරණ ගියා කියලා කියනවා. එතකොට මේ තිසරණේ හරියට පිළිහිටපු කෙනාට බෞද්ධ කියනවා. ඒක සම්පූර්ණ වෙන්නේ පන්සිල්ලෙන්. ආන් ඒ නිසායි ගහට පොත්තක් පොත්තට ගහක් වගේ තිසරණයයි පන්සිලේ බැඳිලා තියෙන්නේ. එහෙමනම් පින්වත්නි, ඒ පන්සිල් වල පළවෙනි ශික්ෂාපදේ මොකද්ද? පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියා. බුදුරජාණන් වහන්සේටයි පොරොන්දු වෙන්නේ. ස්වාමීනි, දිවි හිමියෙන් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. මේක හරි ගැඹුරු ප්‍රකාශයක්. දිවි හිමියෙන් ප්‍රාණඝාත නොකරන පුරුදු කරන්න ඕන සෑහෙන කාලයක්. ධර්මපාල පරපුර කියලා කියන්නේ ඒක මනාව පුරුදු කරපු අයට. සමස්තයක් වශයෙන් පන්සිල්ම අරගත්තහම අපි පිළිතුරු හිතෙන්නේ නැද්ද? මේ පන්සිල් රකින්න එක කොච්චර අමාරුද කියලා. මෙහෙම ඉන්නකොට තේරෙන්නේ නැහැ ඕක. දවසක සිල් රකින්න කියලා එළඹෙන්නේ. මම කිසිම හේතුවක් නිසා පන්සිල් කඩාගන්නේ නැහැ කියලා ඒ තීරණයට එන්න ඕනේ. ඒ මත සිහිය උපදවාගෙන කටයුතු කරන කෙනාට තමයි තේරෙන්නේ සිල් කැඩෙන්න අවස්ථා කොච්චරනම් තියෙනවද කියලා. නිකම් මේ ඉඳගෙන හිටියාම ඕක රකින්න එක මොකද්ද කියලා හිතෙනවා. අවස්ථාවට එළඹිලා බලන්න ඕනේ. සිහිය නැති වෙච්ච මොහොතක් මොහොතක් ගානේ සිල් කැඩෙනවා. හරියට හිතලා බැලුවොත් හරි තියුණු වීමේ කාරණාව. මොකද මැරුණ ගමන් සුගතියේ උපදින්න පහසු නෑ. අපි මෙහෙම කාරණාවක් සඳහන් කළොත් කොයි තරම් තියුණුද කියලා බලන්න සිහිය නැති වෙච්ච තැන කැඩෙනවා කියලා මම කිව්වේ ඒකයි. හරියටම බැලුවොත් කියලා. අපි යනවා කාගේ හරි ගෙදරකට. ඒ ගෙදර කට්ටිය කෑම කන වෙලාව. මම තාම කෑම කල් නෑ උදේට. ගෙදරයි අහනවා කෑම ටිකක් කමු. කෑම කන්න හොඳටම උවමනාව තියෙනවා. බඩගිනිත් තියෙනවා. හැබැයි මාන්නෙකුත් තියෙනවා. මගේ මාන්නේ මොකද්ද? කන වේලාවට මාවා කියලා හිතයි. එහෙම එහෙම කල්පනා කරයි කියලා හැඟීමක් තියෙනවා. ඒ හින්දා මම කියනවා නෑ එපා දැන් කන්න බෑ කියලා. ඇත්තද කීවේ බොරුද? කිවිබුරු. පෙරත්ත කරලා පෙරත්ත කරලා ගෙදර අය බෙදලා දුන්නොත් අපූර්වට අනුභව කරනවා. දැන් කිව්වේ දැන් එපා කියලා. දුන්නහම අනුභව කරනවා. කියලා කියන්නේ බොරු නෙමෙයි. හිතයට තිබ්බ නේද ඇත්තටම ඕනෙකම. එතකොට මේ මානයි කියන ධර්මතාවය සිල් රකින්න කොච්චර බාධා කරනවද? සිහිය නැති උන තැන. මානය ලැබුණ තැන. එහෙනම් පින්නදිනේ අපි එතෙන්ට යනකොට කරුණු හදාගෙන යන්න ඕනේ. මට මේ වෙලාවේ නොයා බෑ. නමුත් මේ වෙලාව අනිවාර්යෙන් උදේට දවල්ට රැයට කෑම ගන්න වෙලාව. ගියහම මෙහෙම අහන්න පුළුවන්. නමුත් ඒ මිනිසුන්ට ඒක කරදරයක් වෙන්නත් පුළුවන්. ගෙදර හතර පහ දෙනාට විතරක් උයාගත් එක මටත් දුන්නාම ඒගොල්ලන්ට මදි පාඩු වෙන්න පුළුවන්. දැන් මම කොහොමද මේකෙන් බේරෙන්නේ ඇහුවොත්. ඒකට උත්තර හදාගෙන යන්න ඕනේ. මමත් තාම කෑම කෑවිලා නැහැ. හැබැයි ගෙදර උයලයි තියෙන්නේ. ඒ හින්දා මගේ කාරණාව විතරක් කියලා යන්න. ඒ වගේ උත්තර ටික හදාගෙන යන්න ඕනේ සිල් රැක ගන්න නිසා. ආන් එහෙම සිවුම් තැන් වලට එනකොට තේරෙනව නේද? ආරක්ෂා කරනවා කියලා කිව්වට ඒක කොයිතරම් දියුණුද කියලා. එහෙනම් මනස සිහියකුත් තියෙන්නේ. මම ඔය එක උදාහරණයක් කියනවා. මේ විදිහට කල්පනා කරලා බලන්න. නමුත් පින්නතුනේ දැඩිසේ සිහිය උපදවන්න. නිරන්තරයෙන් මේ කාරණාව යෙදෙන්න හදන්නකෝ. එතකොට මතක් වෙනවා. වචනයක් කියන්න හදනකොට මතක් වෙනවා මම මුසාවාදා ශික්ෂාපදේ ආරක්ෂා කරනවා නේද කියලා. ඕක කැඩෙනවා. සමහර වෙලාවට සිහි එන්නේ කැඩුනට පස්සේ. නමුත් දැන් කැඩුනට පස්සේ හරි සිහි එනවනේ. වෙනදා එහෙමත් නෑනේ. එහෙනම් මං අනික් අයට වඩා ටිකක් දියුණු තැන ඉන්නවනේ. ඕක දැන් තව ටිකක් වර්ධනය වෙලා කැඩෙන්න ඉස්සරලා සිදුවෙනවා. ඒකයි නමුත් ඒ කාරණාවට අපි යෙදෙන්න නමුත් අපි උත්සාහ කරන්නේ. නිරේ නිරේ ගැන කීවට අපි තාම දැක්කේ නෑ ඕන තරම් ඔහි ඉඳලා ආපු අය නිරේ නොගිය කිසි කෙනෙක් නෑ මෙතන. ඔබත් මමත් කවුරුද? නමුත් දැන් මතක නෑනේ. අපි උත්සාහ දරන්න ඕනේ කොහොම උත්සාහ දරමුද මේක එතකොට පින්නුතුනි හරි ලේසි වැඩක් දැන් බලන්නකො ශිෂ්‍යත්වයේ ලියන ළමයාට ඒක මහ ලොකු බරක් නේ නමුත් එයාට හතේ පන්තිය අටේ පන්තිය 10 පන්තිය දිහා යනකොට ශිෂ්‍යත්වයේ ලියන්න දුන්නොත් එයා මොනවද කරන්නේ සාමාන්‍ය පෙළ එයාට හරි බරයි හැබැයි උසස් පෙළට ඉගෙන ගන්න කාලේ එයාට සාමාන්‍ය පෙළ හරි ලේසියි ආන් ඒ වගේ මේ ශාසනයේ ක්‍රමක්‍රමයෙන් පන්සිල් වලින් පටන් අරගෙන ඉහළට ඉහළට පියවරින් පියවර මේ සීලය ගැන පැහැදිලි කරනවා. පන්සිල් රකින්න කෙනාට අටසිල් අමාරුයි කියලා හිතෙනවා. හැබැයි අටසිල් රකින්න තීරණය කරපු කෙනාට පන්සිලුත් මොකක්ද කියලා හිතෙනවා. පුරුදු කරන්න ඕනේ කොහොමද? බලන්නකො පුංචි ළමයි. පුංචිම කාලේ කකුල් දෙකයි අත් දෙකයි ඔසවගෙන උඩු බෙලිය අතටම හිටියේ. මාස දෙක තුනක් යනකොට මුණින් හැරුණා. තව මාස කිහිපයක් යනකොට බඩ ගෑවා. ඊට පස්සේ දන ගෑවා. ආයි ටිකක් කල් යනකොට ඉඳගත්තා. දැන් ඉඳගෙන සතියක් දෙකක් යනකොට මෙයා මොකද කරන්න හදන්නේ? නැගිටින්න හදනවා. හැබැයි නැගිටිනකොට වැටෙනවා. වැටෙනකොට රිදෙනවා. අපි වැටුණා වාගේ මේ චූටි කෙනා වැටුණාම අපිට වඩා අතපය හරි සිවුම්. අපිට වඩා රිදෙනවා. වැටිලා අඬනවා. අම්මා ගිහිල්ලා ආයෙ නලවලා නිදි කරනවා. නමුත් මෙයා නිින්දෙන් ඇහැරිච්චාම ආයෙ නැගිටින්නේ නැද්ද? වැටිලා රිදුණා කියලා නැගිටින්න නැතුව ඉන්නවද? ආයෙ නැගිටිනවා. ආයෙ වැටෙනවා. ආයෙ නැගිටිනවා. ওই වැටෙනකොට සමහරලාට කටු උඩ වැටෙන්නත් පුළුවන්. පඩි ඒ වාගේ රටවල් වලටත් යන්න වෙනකොට මේ කාලෙ වෙන්නේ වෙනකොට ওই වීසා බලපත්‍ර ලබා ගන්න ගොඩක් තොරතුරු පෙන්වන්නේ. ඉතින් නිකම්ම ගිහින් අපරට. එයි ලංකාවෙන් එනවා කියලා කියහම අපි ගැන තියෙන ඒ තරම් නරක ප්‍රතිපද. නමුත් සිල් නොරකින්න පිරිසක් යම් යම් වැරදි කරන්න ගත්තාම සිල් රකින්න අයටත් ಗುಣ පුරණ අයටත් ඒක බලපාන. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මනාව මේ ප්‍රතිපත්තිය මත හැසිරෙන්න ඕනේ කියලා. සූරාව. ඒ කාරණාවත් එහෙමම දැක්කුවා. මේ සිල්පද අතර තියෙන මහා සිල්පදේ කියලා භාග්‍යතුන් වහන්සේ සූරාව පිළිබඳව කරුණු දැක්වුවා. එයි මේක මහා සිල්පදේ කියන්නේ. සුරා පානය කරන අය නිරේවල් වල ගිහිල්ලා දුක් විඳලා ආහම් වෙනත් කුසල කර්මයක් එක්ක ආයේ මනුෂ්‍ය ජීවිතයකට එනකොට බොහෝ වෙලාවට විපාක දෙන්නේ කොහොමද? උම්මත්තක ස්වභාවය. එතකොට ඇයි මේක එච්චර භයානක? ප්‍රාණඝාත කරනවටත් වඩා භයානකයි. ප්‍රාණඝාත කරාම නිරයෙන් ගොඩාක් මල් පාවිච්චි කරනවා. අල්පායුෂ්ක කෙනෙකුට මේ වාගේ සම්මාදිට්ඨික ශාසනයක් හම්බුණාම අවුරුදු 30යි නම් ජීවත් වෙන්නේ කල්යාණ මිත්‍රයෝ හම්බුණොත් අවුරුදු 30ක් පින් කරන්න පුළුවන්. නමුත් උම්මත්තකෙක් වෙලා ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ සියක් අවුරුද්දක් ජීවත් වුණත් උම්මත්තක ඇතිකින් පළක් නැහැ. සුරාපානයේ ඒකාත් ප්‍රතිඵලයක් ඇටියෙට උම්මත්තක වෙලා උපදින බව ධර්මයේ පැහැදිලි කළා. ඒකයි මේ සිල්පදේ මහ සිල්පදේ බවට පත් වෙන්නේ. ධර්මපාල ජාතිකයේ ඇසුරු කරගෙන මේ පන්සිල් පද පහ පිළිබඳවම කරුණු සාකච්ඡා කරා. මේ ජාතක කතාවේ සඳහන් කළා අපේ પરම්පරාවල් වල අකාලේ මැරෙන්නේ නැත්තේ දස අකුසල කර්මපත සිද්ධ කරගන්න නැති හින්දා කියනවා. එතකොට මොනවද මේ දස අකුසල කර්මපත කියලා කියන්නේ? කයෙන් කරන වැරදි තුනයි වචනයෙන් කරන වැරදි හතරයි හිතින් කරන වැරදි තුනයි කාම විත්‍යා කයෙන් කරන වැරදි අතර ප්‍රාණඝාතය අදත්තා දානය කාම විත්‍යාචාරය වචනයෙන් කරන වැරදි අතර බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. හිතින් කරන වැරදි අතර අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේ කාරණා 10ට කියනවා දස අකුසල කර්මපත කියලා. යම් කෙනෙක් මේ කරුණ වලින් යුක්ත නම් ඔවුන් නිරේගාමී වෙන්න කර්ම රැස් කරනවා. ඇයි මේ දේවල් වලට කර්මපත කියලා කියන්නේ? මැරෙන මොහොතේ මතක් වුණොත් නිරේපදින. හිතින් කරන වැරදි තුන දැන් කයෙන් සහ වචනයෙන් කරන වැරදි පිළිබඳව යම් අවබෝධයක් අපේ ඇති තියෙනවා. හිතින් කරන වැරදි වල තියෙනවා අවිද්‍යාව. මොකද මේ අවිද්‍යාව කියලා කියන්නේ? දැඩි ලෝභය. මේ ජාතක කතාවෙත් ওই අවිද්‍යාව ගැන කතා කරනවා. ධර්මපාල බ්‍රාහ්මණතුමා තමන්ගේ ආචාර්යවරයාට සඳහන් කරනවා අපේ පවුල් අය කවදාවත් අනුන්ගේ වස්තුව දිහා ලෝභ සිතින් බලන්නේ කියලා. අනුන්ගේ වස්තුවට ලෝභ කරන්නේ නැහැ. එහෙම සඳහන් කළා. එහෙනම් අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන්නේ අනුන්ගේ වස්තුවට ලෝභ කරනවා. තමන්ගේ ගෙදර තියෙන ඒවා දෙන්න ලෝභකමක් අපි ගාව තියෙනවා. ඒක ක්‍රමක්‍රමයෙන් දුරු කරගන්න ඕන එකක් නේ. ඔබ ගාවත් මම ගාවත් අපි කවුරුවත් ගාව තව ලෝභය නැති කරලා නේ. අපිට පුළුවන් ඊටාම ප්‍රණීත දානයක් හදලා පූජා කරන්න. නමුත් දානෙට වැඩපු ස්වාමීන් වහන්සේ නම ගේ ඇතුලේ තියෙන ලක්ෂයක් හමාරක් වටින කවිච්චය පූජා කරන්න කිව්වෝ අර බද්දන් දුන්නා වාගේ තරම් ශ්‍රද්ධාවකින් කවිච්චය දෙන්න බෑනේ. ඒක දෙන්නක් මතක් තියෙනවා. ඒ කියන්නේ තවම ලෝභකමක් තියෙනවා. ඒක තව තව දියුණු වෙලා ගියාම තමයි කවිච්චේ නෙමෙයි ගේම ඉල්ලුවොත් ගේම දෙන්න පුළුවන්. ආන් ඒ වගේ තමන්ගේ වස්තුව පිළිබඳව ප්‍රමාණාත්මක ලෝභකම් අපි ගාව තියෙනවා. නමුත් අනුන්ගේ වස්තුව පිළිබඳව ලෝභ කරන්න එපා කියනවා. අවිද්‍යාව. දැඩි ලෝභය. මේ කාලේ ඕකයි. අපි හරියට කරගන්න අකුසල කර්ම. විශේෂයෙන් තුන්වෙනි ශික්ෂාපදයට සම්බන්ධව අවිද්‍යාව. අපේ ඇටික කරුණක් මතක් කළේ. සෝරේය සිටුවරයා ගැන මතකද? අහලා තියෙනවනේ. සෝරේය සිටු. කවුරු පිළිබඳවද ලෝභකමක් ඇති කරගන්නේ? මහා කච්චායන මහරහතන් වහන්සේ දිහා බලලා අනේ උන්වහන්සේගේ ලස්සන උන්වහන්සේ මගේ බිරිඳ වුණා නම් කියලා කිව්වා. ඒත් එක්කම හිතුවා නෑ. උන්වහන්සේගේ තියෙන ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කියලා. සිතුවිලි මාත්‍රයට මොකද වුනේ? පුරුෂ ලිංග අතුරු දහන් වුණා. සෝරෙය ස්ත්‍රියක් බවට. ශ්‍රද්ධාව නැති ශාසනය ගැන දන්නේ නැති පුද්ගලයෙකුට හිතෙන්ට පුළුවන් ඒක එහෙම වෙන්න බෑ කියලා. ශ්‍රද්ධාව තියෙන සම්බුද්ධ ශාසනය පිළිබඳව දන්න මේ ශාසනයේ ඉන්න ආර්යයන් වහන්සේලාගේ අනන්ත ගුණය පිළිබඳව දන්න සත්පුරුෂයෝ දන්නවා ඒක එහෙම වෙනවා කියලා. මේ ලෝකේ තියෙනවා නම් අමාරුම වැඩ අපි කතා කරනවානේ ස්ත්‍රියක් පුරුෂයෙක් කරන එකක් පුරුෂයෙක් ස්ත්‍රියක් කරන එකක් මේ ලෝකේ කරන්න බැරි වැඩක් කියලා. නමුත් අපිට අමාරු ওই කතාව මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල পায়ට පෑගෙන දූවිලි මාත්‍රයක් තරම්වත් වටින්නේ නැති වැඩක්. මේ තරම් සිල් ගුණ වලින් පිරිච්ච ඒ මහා ආර්යයන් වහන්සේලා පිළිබඳව යමෙක් යම් යර්ධි සිටවිල්ලක් ඉපදෙවුවොත් ඒක එතනම විපාක දෙන්න තියෙනවා. එහෙනම් සෝරෙය කියලා කියන්නේ මහ පුණ්‍යවන්තයෙක් ඇයි සෝරේයට අර වාගේ සිතක් ඇවිල්ලා මේ වාගේ විශාල විපර්යාසයක් වුණ බව ඇත්ත. නමුත් අන්තිමට සෝරේයට මොකද වෙන්නේ? අන්තිමට සෝරේය මේ ශාසනයේ රහත් වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතෙන් රහත් වෙන්න පින් තිබ්බ කෙනෙක්. ඔබයි මමයි වාගේ කෙනෙක් දෙතකොට අපිට මේ ජීවිතෙන් රහත් වෙන්න පින් ඇද්ද? දන්නේ නැහැ. නමුත් සෝරේජිය ඒ ජීවිතෙන් රහත් වෙන්න පින් තිබ්බ කෙනෙක්. නමුත් මේ ආර්යයන් වහන්සේ පිළිබඳව උපද්දෝපු වැරදි සිතුවිලි විපාක දුන්නා. අපිට එහෙම පිණිත් නැහැ. නමුත් අපි අනුන්ගේ කාන්තාවක් දිහා බලලා අපි නොඑක් දේවල් කියන්න බැරිද? අනුන්ගේ ස්වාමියෙක් දිහා බලලා තරුණ කාන්තා පිරිසක් එකතු වුණාම නොඑක් දේවල් කියන්න බැරිද? මට හිටියනම් කොහොමද? මට හම්බුණා නම් කොහොමද? දැන් මේ ඇති වෙන හැඟීම මොකක්ද? මේක තමයි අවිද්‍යාව. අනුන්ගේ සම්පත මට හිමිවෙන්න. සිතුවිලි මාත්‍රයේ අවිද්‍යාව කර්මපතය. ඒ තරම්ම දුක් විඳින්න සිද්ධ වෙන අකුසල් රැස්වීම. අනික් වස්තුන්ටත් යාන වාහන ඉඩම්, ieval දොරවල් මේ ඔක්කොටම මේක එකතු කරන්න පුළුවන්. නමුත් සමාජයේ බහුතරයක් ළඟ ඔය වාගේ අදහස් උපදින නිසායි මම ওই කාරණාව එකතු කරගත්තා. ඒක එකතු වෙච්චාම එකතුන අය කතා කරන්නේ කොහොමද කියලා ඔබ දන්නවා. අනුන්ගේ සම්පත් දිහා බලලා. මේ මේ දස අකුසල කර්මපතයන්ගෙන් වළකින එක බොහොම ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළා. ආන් මේ කාරණාවත් පැහැදිලි කළා. දස කුසල ධර්මයන් සම්පූර්ණ කරනවා. දස දාන වස්තුව සම්පූර්ණ කරනවා. දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරනවා. මේ විදිහට කටයුතු කරන අය අකාලේ මැරෙන්නේ නැහැ කියලා ධර්මපාලතුමා සඳහන් කළා. එහෙමනම් මේ ධර්මපාල ජාතික කතාව ඇසුරු කරගෙන ධර්ම සාගරයක් වගේ සාකච්ඡා කරන්න තියෙන කොටසක් අපි මේ පැය දෙකකට ආසන්න කාලයක් යම් යම් ප්‍රමාණයකින් තමයි මේ සාකච්ඡා අපි එක ගාථාවක් සඳහන් කළා හැම තැනම සුළු සැපයක් හරින්ද මහ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් කියලා. මද සැපත් ඇරියහම මහ සැප ලැබෙනවා. මේ ජීවිතේ හොරකම් කරාම ඉක්මනට ධනවත් වෙන්න පුළුවන්. හැබැයි සංසාරෙට මට කොයි තරම් කාලයක් මගේ වස්තු අනුන් හොරකම් කරයිද මට දුප්පත් වෙලා ඉඳී. අනුන්ගේ කාම සම්පත් පැහැරගත්තහම මේ ජීවිතේ මද සැපයක් ලබන්න පුළුවන්. නමුත් මරණයෙන් පස්සේ නිරයවල් වල අවුරුදු කෝටි කීයක් දුක් විඳින්නද? අවුරුදු විනාඩි ගානක සැපයක් හොයන්න ගිහිල්ලා අවුරුදු කෝටි ගාණක් දුක් විඳින්න වටිනවද කියලා තමයි කල්පනා කරන්නේ. වැඩකට නැති වචනයක් මුසාවක් හැටියට කියලා අවුරුදු කෝටි ගාණක් නිරාදුක් විඳින්න වටිනවද? මදුරුවෙකුට ගහලා අවුරුදු කෝටි ගාණක් නිරේ දුක් විඳින්න වටිනවද? මේ මද්ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරලා අවුරුදු කෝටි ගාණක් දුක් විඳින්නේ. ඒ විතරක් නෙමෙයි ආයෙපදිලා උම්මත්තකෙක් වෙනව නම් මේක පානය කරන එකේ තේරුම මොකද්ද? එහෙම හිතන්න. මේ දවස්වල මිත්‍යා සංකල්පත් වැඩි හින්දා. හුඟක් අය කියන්නේ ටික ටික ගත්තට කමක් නැහැ. මද පමණට ගත්තට කමක් නෑ. එහෙම හදාගෙන ඉන්නවනේ මිනිස්සු. ඉතින් මේවා ගැන විතරයි එහෙම හදන්නේ නම් වසවිස වාගේ දේවලු ටික ටික ගන්නවද? ඒවත් මද පමණට ගන්නවද කියලා හිතන්නේ. ඒකට බයයි නම් ඊට වඩා බය වෙන්න ඕන සුරාවට. වහ බීවොත් මේ ජීවිතෙන් මැරෙනවා. වෙන වෙන්න දෙයක් නෑ. සුරා පානය කරාම මේ ජීවිතෙත් විනාශ කරගන්න. නොඑක් විද රෝග හැදෙනවා. මැරිලා ගිහලා නිරේවල් වල දුක් විඳිනවා. ආයේ ඉපදිලා උම්මත්තක වෙනවා. වහබීවට එහෙම වෙන්නේ නැහැ. වහබීවම මැරිලා කියන්නේ. එහෙනම් වස වලට වඩා හරි භයානකයි. නමුත් මේ කාලේ කල්පනාව ටිකක් පානය කළේ නැත්නම් සමාජය ගණන් ගන්නේ නැහැ කියලා. කොයිතරම් අඥානයි. ආන්ගේ හිඳ මේ කරුණ ගැන ධර්මයේ තුලින් දකින්න ඕන දේවල් හරියටම දැක්ක කෙනා. භාග්‍යතුන් වහන්සේට මනාව කීකරු වෙච්ච කෙනා. සසර බය උපදවාගෙන තිසරණ පන්සිල් ආරක්ෂා කරපු කෙනා. උපන්න රටට තමන්ගේ ජාතියට තමන්ගේ ආගමට යුතුයකම සම්පූර්ණ කරපු කෙනා. රටටයි ජාතියටයි ආගමටයි තමන්ගෙන් විය යුතු යුතුයකම සම්පූර්ණ කරපු කෙනා. hina වෙවි මැරෙන කෙනා. පින්දුතුනි අපිට ධර්ම දේශනාවට කාලය නිමා වෙලා නිසා අපි මේ කාරණාව සාකච්ඡා කරන්නේ. ධර්ම දේශනාව මේ නිමා කරන්නයි සූදානම් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මහා ධර්මපාල ජාතකයේ මේ විදිහට පැහැදිලි කරලා පිය මහරජාණන් වහන්සේට නිග්‍රෝධාරාමයේදී දේශනා කොට වදාරහම අපේ බුදුරජාණන් වහන්සේගේ පියා මහරජාණන් වහන්සේ සුද්ධෝදන මහරජතුමා අනාගාමී ඵලයේ පිහිටියා කියලා සඳහන් කරනවා මේ උතුම් වූ ධර්ම දේශනාව සිද්ධ කරන මහා කුසල් දැස් කරගත්ත මේ සත්පුරුෂ පින්වත් පිරිස මේ කුසල ශක්තිය අනන්ත ආශිර්වාදයෙන් ඒ වගේම තුනුරුවන්ගේ අප්‍රමාණ ආශිර්වාදයෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මඟ සකස් කරගන්නන් බවට පත් වෙන්න ඔබට මේ ආශිර්වාදයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ වීරපුර ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති අතිපූජ්‍ය යටිහෙළගල අවසරයි උපතිස්ස නායක ස්වාමින් වහන්සේගේ සහ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පරිදි වීරපුර පදිංචි රෝස් සඳමාලි මහත්මිය ප්‍රධාන පවුලේ සදහැවත් පිරිසක් වීරපුර කලණමිතුරු සංසදයේ ඇතුළු ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේ සතර පේරුවේ දායක පිරිස විසින් දරන බව සිහිපත් කරනවා මේ සත්පුරුෂ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනා අරමුණු කීපයක් මේ විදිහට සිහිපත් කරනවා අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් වැඩම කොට මේ උතුම් ධර්ම දේශනාව සිදු කළ දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිසත් මේ කුසල් හේතු වේවා කියලා මේ සත්පුරුෂ දායක පින්වත් පිරිස බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් අපට ආශිර්වාද කරනවා. නිරන්තරයෙන් ගම්වාසී අප සැමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපගේ විහාරාධිපති අතිපූජනීය අවසරයි යටිහළගල උපතිස්ස නායක මාහිමිපාණන් වහන්සේටත් විහාරාධිකාරී ලංකාපුර අවසරයි පාලිත ස්වාමින් වහන්සේ හා ජයන්තිපුර උපනන්ද පොඩි ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ මෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපවත් වී වදාළ බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘවර පූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවනින් සැනසීම පිණිසත් එම නාලිකාවේ වත්මන් අධ්‍යක්ෂක ගරු කටයුතු පූජ්‍යපාද අවසරයි බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරන අතර මෙහි පැමිණි නිවේදක චතුර මහත්මයා ඇතුළු බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කිරීම සහ උතුම් ධර්මාවබෝධයේ පිණිසක් මේ කුසල් හේතු වේවා මෙම උතුම් ධර්ම දානමය පින්කම මේ අයිරින් සංවිධානය කර ගැනීමට සහ සංවිධානය කර ගැනීමට සහ සම්බන්ධ වූ හා දායක වූ අප කලන මිත්‍ර සෑම සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타ත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ කුසල් හේතු වේවා එසේම අප සියලු දෙනාගේ නමින් මේ පරලෝකිය වූ සංසාරගත සියලුම ඥාතීන් සඳහා මේ පින් අනුමෝදන් වී ඔවුන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා අපවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටද මේ පින්පෙත් අනුමෝදන් වී ඒ අයටද උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතු වේවා විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිහිපත් කරනවා ධර්ම දේශනාව සංවිධානය කිරීමට සහයෝගය දැක් වූ සමෘද්ධි කාර්යාලයට සිවිල් ආරක්ෂක කමිටුවට ලංකාපුර ප්‍රාදේශීය ලේකම්තුමාට සහ පුලස්තිපුර පොලිස් ස්ථානාධිපතිතුමාට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් මේ ධර්ම දානමය පින්කමේ කුසල ශක්තිය ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා ඒ අයටත් පින්කම සිදු කරන්ට යෙදෙන දායකකාරක ආදී පින්නතුන් සියලු දෙනාටම කල්න මිත්‍ර සංගමේ සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන්න මේ අවස්ථාවට සහභාගී වුණ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ